ලෝභයට අවුෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එකට වඩා ලෝභයට අවුෙන්නේ අය අපි. ලෝභයට වංශි බොහොම ශ්‍රේෂ්ඨයි. ලෝභයට අවුෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන ගුරුවරයාගෙන් ආපු ප්‍රශ්නයට සරල උත්තරයක් ලෝභයට ආයස්මුතුන් අපි අවුෙන්නේ ඇයි? ඒ වස්තුවට ඒ පුද්ගලයාට වටිනාකමක් දෙන නිසා ඒ වටිනාකම තුල ලෝභය ලෝභය කියන්නේ මොකද්ද? ඒක අපි උපාදානය කරගන්නවා. ඒක ගන්න ඕනේ, ඒක විඳින්න ඕනේ, මගේ කරගන්න ඕනේ. අයිතිවාසිකම් කියන්න ඕනේ, එහෙම නැත්නම් විඳින්න ඕනේ, එහෙම නැත්නම් ඒක අයිති කරගන්න අවශ්‍ය කටයුතු මොනවාරි එකක් එනවා. එහෙනම් යම්කිසි වස්තුවකට වටිනාකමක් ලැබුණොත් සත්වයකට වටිනාකමක් ලැබුණොත් ඒකට කියනවා ලෝභය කියලා. ඒ වටිනාකම අපි තුල තියෙන නිසා ඒ වස්තුවට අපි අවු වෙනවා. ඒ වටිනාකම වස්තුවේ තිබිලා අපි තුල නැත්තම් වස්තුව අපට අවු වෙනවා. ඒක තමයිලු ඍෂිවරුන්ට මුනිවරුන්ට තියෙන ලොකුම මේ වාතිය. ලෝකෙම තියෙන වස්තු ඒගොල්ලන්ටලු අවු වෙන්නේ. ඒගොල්ලෝ එකකටවත් අවු වෙලා නැහැ. වාහනේ පෙට්‍රල් ටැංකිය ඇතුළට කූරක් ඔබනවා. ඕන් ගිනි ගන්නවා. ඇයි? කරදරයි. එන්ජිම නිතරම ප්‍රශ්න. ටග්ගලක් ගිනි කූරක් දැම්ම වාහනේ පිච්චුවා. නැත්නම් යකඩ බට්ට දුන්නා. ඒක යාට වටින්නේ ඇයි? වස්තුවේ වටිනාකම වස්තුවට තියෙනවා. ඒ තාපසයාට නෑ. පුදුජන කෙනාට වස්තුවේ වටිනාකම වස්තුවේ නෙමෙයි තියෙන්නේ එයා ළඟ. ඒ නිසා එයා වටිනාකමට සාපේක්ෂව ඒ වස්තුවට මුලා වෙනවා, අවු වෙනවා. ඒ වගේම තමයිලු මිනිසෙකුට. කාන්තාවකට වටිනාකමක් අපි ඉතින් දුන්නාම ඒ වටිනාකමට සාපේක්ෂව අපි ඒ කාන්තාවට අවු වෙනවා. ඒ කාන්තාවට පුළුවන්ලු එයාට ඕන විදියට අපිව වෙනස් කරන්න. අපි යම්කිසි යාළුවෙකුට වටිනාකමක් දුන්නාම සහෝදර හාමුදුරමකට වටිනාකමක් දුන්නාම ඒ වටිනාකමට සාපේක්ෂව මිතුරුකමට අපි අවු වෙනවා. ඒ මිතුරුකමට පුළුවන්ලු මට පොඩ්ඩක් පින්ඩපාති කරගෙන එන්න. එතකොට ඔබ වහන්සේ පින්ඩපාත යන්නේ. එතකොට ඔබ වහන්සේ මොනවද කරන්නේ? නෑ කරගෙන එන්නකො. එතකොට යාව තීන මිද්ද කරනවා, කම්මැලි කරනවා. අනුන්ගේ යැපෙන්නෙක් බවට පත් කරනවා. තපස් පෞරුසත්වයෙන් එයාව බෙලහීන කරනවා. ඔක්කොම කරනවා මං. ඇයි? අර වටිනාකමෙන් මං අහුවෙලා ඉන්නේ. පැහැදිලිද? ඇයි ලෝභයට අපි අහුවෙන්නේ? වස්තුවට අපි වටිනාකම දෙනවා. ඒ වටිනාකම අපි තුල තියෙන නිසා අපි ඒ වස්තුවට අහුවෙනවා. ශ්‍රේෂ්ඨ තාපසයා සම්මාව අඳුනගත්ත තාපසයා අට සමාපත්තිලාභියා එම නැත්නම් රාතන් වහන්සේ වස්තුවේ වටිනාකම වස්තුවේ තියෙනවා Taman ගන්නෙ නෑ ඒ නිසා උන්වහන්සේ පරිභෝජනය කරලා ආක බලාගෙන යනවා රජමාලිගාවට වැඩලා ඒ සිංහාසනේ වාඩි වෙලා රාජබොජුන් වළඳලා තැටියත් පැත්තට විසි කරලා අරකින් අතත් ඕදලා උන්වහන්සේ පාඩු යන පින් දීලත් නෑ රජුර රජුර කල්පනා කෝදන්න රාතන් වහන්සේ උන්වහන්සේ වැඩියා ඇයි දන්නේ? ඉතින් වැඩි දානේ වළඳන ඉතින් වළඳුවාම ඉතින් ගියානේ. මාර වැඩි අපර කතා කළේවත් කතා කරන්නේ මේ ආවේ දානේ වළඳන. ආ ඒක තමයි නේද? මාර ප්‍රඥා. ඇයි? කිසිම දෙයකට වටිනාකම් දීලා නැහැ. ඒ වල වටිනාකම් ඒ තැන් වල තියෙනවා. රජ්ජුරුවන්ගේ වටිනාකම් රජ්ජුරුව ළඟයි තියෙන්නේ. රාතන් වහන්සේ ළඟ නැහැ. මම මේ රටේ රජ්ජුරුව ඇත්තද? ඇත්තද කියලාද මාන්නේ? ඒ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය කෙනෙකු රජ්ජුරුව කියවම නැකිట్లా ගඳලා ලේන්සු අරන් ඉනේ බැඳලා ඒ මන සද්දක බැඳගෙන අතර පාට ඇඹරිලායි රජුරන්ගේ වටිනාකම රජුර ළඟ නෙමෙයි තියෙන්නේ අර මිනිස්සයා ළඟලු ආර්යවරු කිසිම මොහතක පුද්ගලයෙක්ගේ වටිනාකම Taman ළඟ තියාගන්නේ පුද්ගලයා ළඟමයි තියාගන්නේ. කෙනෙක් ඇවිල්ලා කිව්වලු මම PhD කරලා තියෙනවා. ඉතින් මොකෝ? ඉතින් මොකෝ? PhD ප්‍රශ්නේ ඉතින් මොකෝ? මම ආවල් ස්පිටල් ડોක්ටර් ඉතින් ඉතින් මොකෝ? ප්‍රශ්නයක් නැහැ. එයා ડોක්ටර් ඉතින් එයාගේ වටිනාකම එයා ළඟ තියෙනවා. හා ડોක්ටර් වටිනක මේ මනුස්සය තේකක් ගෙනව ડોක්ටර් ඇවිල්ල. නෑ කලබල නෑ. ડોක්ටර් ඉතින් මොකෝ ප්‍රශ්නයක් නෑ. ඉඳ ගන්න මේ අපිට කවුරුත් අසනීප නෑ ඉඳ ගන්නද? ප්‍රශ්නයක් නෑ. ඇයි? ડોක්ටර්ගේ වටිනාකම ડોක්ටර් ළඟයි තියෙන්නේ. උපාධිකාරයාගේ වටිනාකම එයා ළඟ තියෙන අපිට ප්‍රශ්නයක් නෑ. ඒ වටිනාකම අපි ගන්න. ගත්තා මේ මනුස්සය වැඳලා හැම්බරිලා ඒ මනසට කරන්න තියෙන ඔක්කොම සත්කාර කරන ඇයි? ඒ මනසයාගේ වටිනාකම අපි නඩත්තු කරනවා. ඒක පුදුජන ස්වභාවය. ඒ ඒ ඇත්තන්ගේ වටිනාකම් ඒ ඒ ඇත්තන් විසින් නඩත්තු කළ යුතුයි. ආර්යවරු කිසිම මොහතක කිසිම කෙනෙක්ගේ වටිනාකම නඩත්තු කරන්නේ ඒ නිසා තමයි ලෝක ආර්යවරු පූජනීයයි කියලා කියන්නේ. දිසාපතුමා එනවා කියම ආම්බුරු නැකිట్లా හාඳුර නැකිట్లా. මොකද වෙලා තියෙන්නේ? දිසාපතිගේ වටිනාකම දිසාපති ළඟ නෙමෙයි තියෙන්නේ හාමුදුරුව ළඟ. ජනාධිපති එනවලු හාමුදුරුව වාඩි වෙලා ඉන්නවලු. ඒ ජනාධිපති එනවා ජනාධිපති. ඉතින් ජනාධිපති එනවා තමයි. ඉතින් ජනාධිපති වඩින්නේ නැහනේ. හාමුදුරුව තමයි වඩින්නේ. ඉතින් ජනාධිපති එනවා තමයි. ඉතින් ඉතින් ආපු දෙයක්. කට්ටිය කල්පනා මා අමුතුම භික්ෂුවක්. ඇයිලා ජනාධිපති මම මේ රටේ ජනාධිපති ඇත්තද? කියලා පාඩුවෙන් ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින්. එයා ඉතින් ජනාධිපතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ජනාධිපති කියලා ඛණ්ඩය ඒ වටිනාකම ගන්න ප්‍රභූ වටිනාකම ආර්යවරු නඩත්තු කරන්නේ කොසල් රජුරෝ කියලා කොසල් රජුරෝ කියලා වඳිනවලු භාග්‍යතුන් අතා රජතුමා ඇවිල්ලා නේද හොඳයි කියලා නිකන් භාග්‍යතුන් අත නැකිట్లా දෙක බැඳගෙන අනේ කොසල් රජුර ආනන්දට අගලා ආසනයක් පණ නෑ ඒ සෙල්ලම් නෑ ඇයි රජුරුවන්ගේ වටිනාකම රජුරෝ ළඟ භාග්‍යතුන් වහන්සේ ඒව නඩත්තු කරන්නේ නැහැ. මොකටද නඩත්තු කරන්නේ? එයා රජුරු ඒක එයාටනේ. මෙයා ප්‍රසිද්ධනේ ඒක එයාටනේ. මම තාප සංඝා කාල ජීවිතේදී මම මොකටද අනුන්ගේ වටිනාකම් නඩත්තු කරන්නේ? MBBS කළා නම් ඒ මනුස්සයෙක් නඩත්තු කරයි. O level fail වෙච්ච මම මොකටද MBBS නඩත්තු කරන්න යන්නේ? එහෙනම් මම මානසික ලෙඩේ. ආම්ද්‍ර පාපාස් නැල්ලු. BSc උපාධිධාරයෙකු උපාධිය නඩත්තු කරන. ඉතින් අනවශ්‍ය ප්‍රශ්නයක් මේක. මේක වස්තුවටයි පුද්ගලයාටයි දෙකටම පොදුයි. ඇයි ලෝභයට අපි අහුවෙන්නේ? වස්තුවට වටිනාකම අපි තුල නිර්මාණය වෙන නිසා ඒ වටිනාකමට සාපේක්ෂව කොච්චර ලොකුද වටිනාකම කොච්චර පොඩිද ඒකට සාපේක්ෂව වස්තුවට අහුවෙනවා. එහෙමලු අහුවෙන්නේ. පැහැදිලිද? වෙන මොනවද තියෙන ප්‍රශ්න? කියනවා කියලා ඒක ඔබ වහන්සේගේ විශ්වාසය. මේක පුටුවක් කියලා ඔබ වහන්සේගේ විශ්වාසය බිඳිලා නැහනේ. ඒ විශ්වාසය බිඳිලා නැති නිසා ඔබ වහන්සේට පේනවා එතන පුටුවක් තියනවා කියලා. හැබැයි මේ ලෝකේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැති මිනිසෙකුට මේක පුටුවක් කියම hina වෙනවා. ඇත්තද කියලා අහනවා. ඇයි මේ මිනිස්සු විශ්වාස කරන්නේ තාපසේක් ළඟට ගිහිල්ලා ගසක් පෙන්වන්න කියලා කිව්වොත් එයා මොනවද පෙන්වන්නේ? සරල ප්‍රශ්නයක්. ඈ? නෑ. ඒක ඉතින් මේ සිතවිලි මට්ටම එකක් නේ. ස්වාමිනී තාපසයන් වහන්සේ මට ගසක් පෙන්වන්නද කියලා කිව්වාම එයා මොනවද දෙන උත්තරේ? ඒකට MBBS කරන්න ඕනේ MBA කරන්න ඕනේ සරලයි. එහෙම එකක් තමයි මමත් හොයන්නේ කියලා කියනවා. ඉතින් හොයන්නකෝ. <laughs> එහෙම එකක් තමයි මමත් හොයන්නේ කියනවා. ඒක අර මනුස්සයා මමත් එව්වා මටත් හම්බ වුණේ ඇයි එහෙම එකක් නැහැ. එහෙම එකක් තමයි මාත් හොයන්නේ. ඔව් මටත් එහෙම ආරංචියක් තියෙනවා. අර මනුස්සය ආයේ ජීවිතේ ප්‍රශ්නයක් ආන්නේ අර සරලයි. තපස්වරු මේ BSc කළාද? BA කළාද? MA කළාද නැහැ. මලපොතේ අකුරක් දන්න අර ආශ්‍රමයේ මොනවාරි පොඩ්ඩක් ඉගෙන ගත්ත එකක් විතරනේ. හැබැයි කතා කරලා බැලුවාම අර මිනිස්සු කල්පනා කරනවා මේ මේට වඩා හොඳයි කළු ගලකින් ඔළුව ගා ගත්තා නා කියලායි. ඒක හරි සංකීර්ණයි උත්තරේ. ස්වාමිනී තාපසයන් වහන්සේ මට ගසක් පෙන්වන්නකෝ. මමත් මේ එකක් තමයි හොයන්නේ. අම්බවුන්නේ ඇයි? අණු ටිකක් තියෙනවා. අණු ටිකක් තියෙනවා. සතර මා භූතය ඒකරාශී වීම නිසා නාම රූප නිර්මාණය වෙලා තිනවා. මිනිසුන්ට අඳුන ගන්න අපහසුයි. ඒ නිසා මිනිස්සු එක එක නම් දීලා තිනවා. එක එක වටිනාකම් දීලා තිනවා. ඔක්කොම දෘෂ්ටි. එකක්වත් ඇත්ත නෙමෙයි. එහෙනම් ගසක් නෑ. මමත් මේ එකක් තමයි හොයන්නේ. හරි සරලයි. එහෙනම් පුටුව කාටද තියෙන්නේ? ඒ දෘෂ්ටිය විශ්වාස කරන කෙනාට පුටුව තියෙනවා. ඒ දෘෂ්ටි අඳුන ගත්ත කෙනාට පුටුවක් නැහැ. පුටුවක් නැහැ. පුටුවේ වාඩි වෙච්ච කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙකුත් නැහැ. හැබැයි පුටුවකුත් එතන කෙනෙකුත් කාටද තියෙන්නේ? ඒ දෘෂ්ටිය එහෙම එකක් තියෙනවා කියලා විශ්වාස කරන කෙනාට දෙකම තියෙනවා. ඇත්තට මේ දෘෂ්ටිය නිදාසෙච්ච කෙනෙකුට බුදුහාමුදුරු පේන්නල්ලු. ධර්මයක් පේනවලු. ධර්මයක්ලු පේන්නේ බුදුහාමුදුරුවෝ පේන්නල්ලු. බුදුහාමුදුරුවෝ පේන කෙනාට ධර්මෙ පේන්නල්ලු. ඒ යාට බුදුහාමුදුරුවෝ පේනවා අර ධර්මෙ පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මතාවයක්. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට ධර්මතාවයක්. ඒ නිසා බුදුහාමුදුරන්ට පිරිනිවන් පෑමක් තියනවාද? මේ නාම රූප පවතින තාක්කල් මේ විශ්වය තුළ භාග්‍යතුන් වහන්සේ ජීවමානයි. භෞතිකව අනිත්‍ය ධර්මතාවයට සාපේක්ෂව උන්වහන්සේ පිරිනුවම් පාන්න ඇති. ආධ්‍යාත්මික තථාගතයන් වහන්සේට නිවීමක් නැහැ. උන්වහන්සේ පිරිනුවම් පාන්නේ නැහැ. සදාකාලිකයි. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති. ඒකට උන්වහන්සේ ආවිසක් තීරණය කළාද නැහැ. අවුරුදු ලක්ෂ කෝටියකට පස්සේ හරි යම් කිසි කෙනෙක් මේ නාම රූප වලින් මේ ඇලීම ගැටීම නිර්මාණය වෙනවා. මේක ටවුන් නැත්තම නිදාස වෙනවා කියලා දැක්කොත් එතන යාට බුදුහාමුදුරුවෝ පේන්න පටන් ගන්නවා. එයා ඒ ගස්වල කොළවල චලනය තුල ඒ ඉරියව් තුල එයා භාග්‍යතුන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. එයා ගෞතම බුදුහාමුදුරුවොත් එක්ක වාසය කරනවා. බුදුහාමුදුරුවන්ගේ සරණේ උන්වහන්සේත් එක්ක වඩින්න පටන් ගන්නවා. එයා සම්පූර්ණ ජේතවනාරාමයේ ජීවත් වෙන මානසිකත්වයට ඇවිල්ලා ඉවරයි. මේ මුළු විශ්වයේම ජේතවනාරාම තමයි. මේ හැම නාම රූපයක් තුළම අපි දකින ධර්මය තථාගතයන් වහන්සේ තමයි. අපි උන්වහන්සේත් එක්ක තමයි වාසය කරන්නේ. අපි තාම ඒක අඳුරගත්තේ නැහැ. අපට ඒක තේරුන්නේ නැහැ. ඒක අපේ දුර්වලකම. ලෝභයට ගොඩාක් නිර්වචන තියෙනවා. ඔබ වහන්සේට සාපේක්ෂව කියනවනම් වස්තුවට දෙනු ලබන වටිනාකම තමයි හේතුව. එක හේතුවක්. යම් වස්තුවකට යමෙක් වටිනාකමක් දෙනු ලබයිද ඒ වටිනාකමට සාපේක්ෂව ඒ වස්තුව පිළිබඳව ඔහු තුළ ලෝභය පවතී. ඒ වටිනාකම කවදද අයින් කරන්නේ එදාට ඒ වස්තුව පිළිබඳ ලෝභය එයට නිරෝධ වෙයි. දැන් පොඩි ළමයෙකුට දැන් මුදල් වලින් ලංකාවේ තියෙන ලොකුම කොලේ 5000 කොලේ කියනකො 5000 කොලයක් තියෙනවා පොඩි ළමයෙකුට මාස 8 අවුරුද්ද වල ළමයෙකුට කිරි බෝතලයකුත් තියෙනවා හැබැයි කිරි බෝතලේ තියෙන කිරි ටිකේ වටිනාකම රුපියල් 50යි රුපියල් 50 එච්චරයි කිරි තියෙන්නේ ලීටර් භාගයක් විතර ඒ දරුවා බඩ ගාගෙන යන්නේ කිරි බෝතල් ළඟට ඇතරම් 5000 ගත්තාම යට කිරි බෝතල් ගොඩාක් ගන්න පුළුවන් කිරිත් ගොඩක් ගන්න පුළුවන් හැබැයි 5000 ගන්න ඇයි ඒක කන්න බෑනේ එයාට වැඩිම වටිනාකම තියෙන අර සුදුවට පේන සූප්පුවත් එක්ක තියෙන බෝතලය. එඳ බඩ ගාලා කොහොමද ගිහිල්ලා අර බෝතලේ තමයි ගන්නෙ. එයාට ඒක තමයි අවශ්‍ය. එහෙනම් එයා වටිනාකම දුන්නේ 5000 කුලෙට නෙමෙයි කිරි බෝතලයට. අවුරුදු 16ක් 18ක් විතර වයස තියෙන කෙනෙකුට කෙසල් ගෙඩියකුත් 5000 කුලයකුත් තිබ්බම ඉස්සෙල්ලාම එයා ගන්න 5000 කුලේ. ඇයි? එයා ගන්න කෙසල් කණක් ගන්න පුළුවන්. 5000ට කෙසල් කණක් ගන්න පුළුවන්. එහෙනම් මේක ගෙඩියට වඩා අරක වටිනවා. එයා වටිනාකමට සාපේක්ෂවයි දකින්නේ. ලෝකේ ලෝභය බොහෝ දුරට නඩත්තු වෙන්නේ වටිනාකමට සාපේක්ෂව. අදත් අපි පැදුර අල්ලාගෙන ඉන්නවනම් ඒ පැදුරේ තියෙන පන් නිසා නෙමෙයිද? පන් වල තියෙන සුවේ නිසා නෙමෙයිද? පන් සනීපයි සීතලයි ඒක වටිනවා. ප්ලාස්ටික් වලට වඩා. ඒ ඒ වටිනාකමට සාපේක්ෂව ඒක අල්ලන් ඉන්නේ. බැරි වෙලාවත් පන් වල සැතපුණොත් ඔරි හැදෙනවා, දඩ හැදෙනවා, කුෂ්ඨ හැදෙනවා කියලා කිව්වොත් එදාට පන් වටින්නේ නැහැ. පන් පැදුරු විසි කරනවා, ප්ලාස්ටික් පැදුරු ටික පරිස්සම් කරනවා. ලෝකේ හැම වටිනාකමක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අපි තුළ පවතින ලෝභයට සාපේක්ෂව. ලෝභය තීරණය වෙන්නේ ඒ වස්තුව පිළිබඳව අපි තුළ පවතින වටිනාකමක සාපේක්ෂව. ඒක හේතුඵල ධමයක් තමයි. තව කෙනෙක් ඉල්ලනවා තමා හදලා. එතකොට ඒ ගැන පොඩි විමර්ශනයක් කරන මේක මට දුන්නොත් මේ අල්පාඩු වෙනවා කමක් නැහැ මේ අල්පාඩු වුණා දුන්නට මේ මේක එයාට දීම තුලින් මගේ ලෝභය අඩු වෙනවා. මේ ඒ වගේ මේ ගවේෂණයක් තුළ ඒ දේ දානයක් පොදු ඉස්සෙල්ලා මට කියන්නකෝ මේ ගවේෂණය කියන එක මොකද්ද කියන එක. ඒක තේරුණා නම් ওই ප්‍රශ්නේ කියන්නේ. ගවේෂණයක් කියලා කියන්නේ ගවේෂණයක් කියලා කියන්නේ ආර්ය ධර්මතාවයක් මනාකොට අවබෝධ කරගන්න තේරුම් ගන්න කරන විමර්ශනයක්. ඒක නිසා මේක වුණා. මේක ඇයි දන්නේ මොනේ? එහෙම කියලා ආර්ය ආර්ය ධර්මතාවයක් ආර්ය කාරණාවක් નિවර්දිව තේරුම් ගන්න කරන විමර්ශනයක්. එහෙම නැතුව මේක මම දෙනවද කියලා ගවේෂණය කරන්නේ ඒ ගවේෂණය කරනවා කියන්නේ මෙයා ලෝභය නඩත්තු කරනවා. දැන් මම මගලන් කොට්ටයක් තියෙනවා. මේක යාට දෙනවද? උනාසාරි සිල්වත්. උන්වහන්සේ කොට්ටේ ඔළුව තියෙන හැම මොහොතේම මා කුසල් ලම්බෙනවනේ. පුදුම පිනක්නේ. දුර්ලභ අවස්ථාවක්නේ. එහෙනම් ඒ සිල්වත් ශ්‍රාවකයන්ට මේක දෙමු. කොට්ටේ නැතුව ඉතින් මට ඉන්න පුළුවන් ඉතින් පාත්‍රය ඔළුවට තියන්න පුළුවන් කියලා මාව මම සැටිස් කරගෙන අරක අත්හරින්න ඊට වඩා වටිනාකමක් එයාට ඇත්තට දීලා ඒක දෙනවා කියන්නේ අර ළඟ තියනකට වඩා ලොකු ලෝභයක් නෙවෙයිද මේ නඩත්තු කරන්නේ. ඒ ලෝභය ඊට වඩා ලොකුවට මම නඩත්තු කරනවා. එනනම් මේ ලෝභ දේශ මොහ කියන කාරණා පිළිබඳව ආර්ය පරිශීණයක් බෝධුරට අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ය පරිශීණයක් අවශ්‍ය වෙන්නේ මේ නාම රූපවල තියෙන සැඟවිච්ච ධර්මතාවයන් මතු කරන්න තමයි ආර්ය පරිශීණ අවශ්‍ය වෙන්නේ. අලෝභ අද්වේෂ හමෝව මෙන්න මේක තමයි පුරුදු කරන්නේ. කොට්ටේ උනාද ඉල්ලනවද? කමන්නේ ඉතින්. මගේ ළඟ කොට්ටේ තියෙනවා. මගේ ළඟ කොට්ටේ තියෙනවා. කොට්ටේ ගොඩාක් වටිනවා මට. ඒක කොට්ටේ නැතුවත් හිටියන්නේ අම්බෙන්ද කලින්. එන ඉන්ද ක්‍රමයක් මන් තුල තිබිලානේ. ඒ ක්‍රමෙට මන් ඉන්නවා. අර්ථ දීලා ගන්නවා. දෙපාරක් හිතන්න. කොහොමද දැන් මගේ ප්‍රාණය යනවා නම් තව විනාඩි 5කින් දැන් මං කොට්ටේ ගැන ගවේෂණය කරනවද? දෙපොට සිවුර විනාඩි 5යි මරන ඒකක් දෙනවා. පාත්‍රේ ඉතින් ඒක උදේ දාහන ගන්න මං නෑනේ ජීවිතෙන් අත ඒකක්ද නෑ. ඇයි? මැරෙනවනේ. මොකවත් Taman සතුව පවතින්නේ නෑනේ. ගෙනියන්න බෑනේ. Taman සම්පතකේ මොකවත් නෑනේ. අන්තිම අවස්ථාවන අන්තිම විනාඩි පානේ. මේ විනාඩි පා තුළ මොනව නඩත්තු කරත් වැඩකුත් නෑනේ. එහෙනම් ඔක්කොමත් අරිනවා. අලෝභ, අද්වේෂ, හමෝහ තමයි වඩන්න ඕනේ. ලෝභ දේශ මොහ නැති කරන්න. ආර්ය පරිේශන කරනවා කියලා කියන්නේ ලෝභ දේශ මොහ සම්බන්ධයෙන් එයා ඒකට නොදැනුවත්ව ලොකු වටිනාකමක් දෙනවා. ආර්යවරු ඉන්නවා. ගොඩක් තපස්වරු ඉන්නවා. මේ ලෝභ දේශ මොහ නැති කරන්න ආර්ය පරිේශන කළා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ලෝභ දේශ මොහ උපරිම පරතෙටම දැනගත්තා ඒකේ. මහා ගැඹුරු විදියට ඒකේ විස්තර දැනගත්තා. ඒකේ නිරෝධ වෙන්නත් දක්ෂ වුණා. හැබැයි 75ක් 80ක් ඉන්නවලු ලෝභ දේශ මොහ පිළිබඳ ආර්ය පරිශන කරාම ඒගොල්ලන්ට තිබුණට වඩා ලොකු ලෝභයක් උනඩත්තු කරන්නේ. ඒ දන්නේම නැතුව ඒ ඒ වස්තු අත්තරින්නේ ඒගොල්ලෝ උපයෝග කරන කාරණා තියෙන ධර්ම කාරණා. ඒ හැම දෙය තුළම අරකට වඩා ලොකු ලෝභයක් නඩත්තු වෙනවා. කෙසෙල් ගෙඩි දෙකක් හම්බ වුණාලු. ඒකේ ලොකු කෙසෙල් ගෙඩි බුදුහාමුදුරන්ට පූජා කරනවලු. දැන් මේ අලෝභය පුරුදු කරන්නේ. එයා පරිශන කරනවා. මේ ලොකු gediya ඉතින් වටිනවනේ ඉතින් හොඳ gediyak නොදැරි ඉදිලානේ දැන් මේක බුදුහාමුදුරන්ට කමන්නේ බුදුහාම ලෞතුරා බුදුහාමුදුරන්ට පූජා කරන මහා කුසලයක් නේ එහෙනම් සංසාරේ අමදාමට කෙසෙල් ගෙඩි නෙමෙයි කන්නේ හම්බෙන්නේ එහෙනම් මහා විශාල වශයෙන් පරිසම් දෙනවනේ එහෙනම් බුදුහාමුදුරන්ට මම මේක පූජා කරලා මම මේක මහා කුසලයක් බවට පත් කරනවා කියලා එයා ඒක පරිශන කරනවා ඒ පරිශනය තුළින් එයා මොකක්ද ඉල්ලන්නේ මේක අත්තරින අලෝභය නෙමෙයි ඉල්ලන්නේ මේක ලොරි පිටින් ලැබෙන ලෝභයක් ඒ වඩන්නේ ගොඩාක් ඒ ලෝභ දේශ මොහොතට පරීක්ෂණ කරපු ගොඩක් කටද වැරදිලා තියෙනවා. ඒක නිවැරදිව කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි සරලයි නේ අලෝභ දේශම. ඉල්ලුවා නම් දුන්නා. කරදරයි නම් දුන්නා. එපා නම් අත්හැරියා. මං කියපු වචන තුන අරුණ නැද්ද? මොනවද මං කියපු වචන තුන? ඉල්ලුවා නම් දුන්නා. ඉල්ලුවා නම් දුන්නා. එපා නම් කරදරයි නම් කරදරයි නම් දෙන්න අත්හරිනවා. ඇයි මේ වචන තුන පොඩි වෙනසක් තියෙනයි. ඉල්ලනවා කියලා කියන්නේ මම දැනගන්න ඕන මගේ කුසලයේ අවසන්. මට මේක මගේ වසඟයේ තියෙන මගේ අයිතියේ තියෙන කාලේ ඉවරයිද කොහෙද? ඒකයි මේ බෝධිසත්ව කැල්ල එක පැහැරගෙන යන්න හදන්නේ. අයිති කර ගන්න හදන්නේ. උරුමය ගන්න හදන්නේ. එයා මගේ සම්පතකයේ තියෙන දේ මගෙන් නිදහස් කරගන්න හදන. ඒ දුකෙන් මාව නිදහස් කරන්න හදන. හරි. ඉල්ලනවා. දුන්නා. එපා. එපා. කිසි දෙකක් තියෙනවනේ එක. හරි. එපා. එහෙනම් ඒක පොදු තැනක තියෙනවා. පාංශකුල කරලා දානවා. පොදු තැනක තියෙනවා. ඒත් දුන්නා. ඒ දුන්නනේ. ඒක සංඝයා සතු කළා එක පොදු දේපලක් වශයෙන් පත් කරනවා. කරදරයි. හැබැයි ඒකේ මම නිදාස් වෙනවා. ඒ කරදරේ තව කෙනෙකුට දෙන්නේ නැහැ. තව කෙනෙකුට දෙන්නේ මට බයිසිකලයක් තියෙනවා. හැබැයි බයිසිකලේ මට කරදරයි. දැන් ඒක ලයිසන් කරන්න ඕනේ, ඉන්ෂුරන්ස් කරන්න ඕනේ, තෙල් ගන්න ඕනේ, පදින්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක්. දැන් මේක තව කෙනෙකුට දුන්නා කියන්නේ එයාටත් මේ ප්‍රශ්න ටික තියෙනවනේ. එහෙනම් කරදරයි කියන එක දුක උපදවන යම්කිසි නාම රූපයක් තියෙනවා නම් ඒකෙන් නිදාස් වෙනවා. ඒක තව කෙනෙකුට දෙන්න. හැබැයි කර්මානුරූපී අනේ බයිසිකල් අත්හැරලා ගිහලා මේ මනුස්සයා පැවිදෙන. එන මං ගන්නවා කියලා එයා ඊට පස්සේ දුක විඳි. හැබැයි ඒ කර්ම අපට අදාළ නැහැ. කැමැත්තෙන් යාර ගත්තේ. ඒ වගේ කරදර දේවල් අපට කරදර නිසා, නිවීමට අපට ගැටලු නිසා අපි ඒකෙන් නිදාස් වෙනවා. අත්හරිනවා මිසක් ඒක තව කෙනෙක් සතු කරන්නේ නැහැ. දුන්නාම ඒ කියන්නේ යාට දුකක් නෙදීලා ගින් තියෙන්නේ. එතකොට ඒකේ වන්දි අපට එනවා. ඒ කර්මය අපට සැකසෙනවා. ඉල්ලුව දීලා දානවා ඕනම එකක්. කොහොමත් ඉතින් අත්හැරෙනවාමනේ. කොහොමත් අයින් වෙනවාමනේ. මේ ලෝකේ කාටවත් කිසිම දෙයක් ස්ථිර නැහැනේ. මේ ලෝකේ කාටවත් කාගවත් දෙයක් අයිති වෙන්නේ නැහැනේ. ස්ථාන ඕමාරුවක් විතරනේ. එනම් මේ හැම නාම රූපයක්ම එක්කෙනාගෙන් එක්කෙනාට අතමාරු වෙවි අර ගුරුවරු ඉස්කෝලෙන් ඉස්කෝලේට ට්‍රාන්ස්ෆර් වෙනවා වගේ වෛද්‍යවරු හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට ස්ථාන මාරු වෙනවා වගේ මේ බඩු මුට්ටු නාම රූප වස්තු හිමිකම් නිලතල බලතල ඔක්කොම මාරු වෙවි යනවා. හැමදේම නිලතල බලතල තේම තමයි. ස්ථාන මාරුවක් තමයි වෙන්නේ. ඒවා එහෙම ස්ථාන මාරු වෙයි. ඉතින් මේ යථාර්ථය තේරුම් ගත්තාම ඉල්ලනකොටම යාට තේරෙන්නේ නම් මේකේ කාලේ ඉවරයි. කාලේ තිබිච්ච නිසා කවුරුත් ඉල්ලුවේ නැහැ. බුදුමහාරේ කාලේ ඉවර වෙන නිසා තමයි මේ ඉල්ලන්නේ. යථාර්ථය තේරුම් ගත්තා. එයා බාරයට එක බාර දුන්නා. එපා. මේක මට අවශ්‍ය නැහැ. පොදු දේපලක් වටපත් කරන, පාංශකුළු දේපලක් වටපත් කරන. මේක කරදරයි. ඒකෙන් නිදර්ශන අත්හරිනවා. ඒ එතකොටත් ඒ අලෝභ අද්වේ සමෝහ තමයි නිර්මාණය වෙන්නේ. මේක පුරුදු කරන්න හරි ලේසියි. දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ ලෝකෙ කිසිම දෙයක්. හේතුව ද මේවා නැතුවත් අපි හිටියනේ කාලේ. ඒවා නැතුව හිටියා. පූජා කරගන්න. මම මැරෙනවා කියන කමතාන ගුරුවරයා දුන්නේ මම කියලා එකක් හිතාගෙන ඉන්න නිසා මට කියලා වටිනාකමක් තියෙන නිසා එහෙම පුද්ගලයේ සත්‍යයක් ඉන්නවාය. එයා මේ මේ තැන්වල ඉපදුනාය. එයාගේ අම්මා තාත්තා අසවලාය. එයා මේ වගේ අධ්‍යාපනයක් ලැබලා ඉන්නවාය. එයාට මෙච්චර වත්කමක් තිබුණාය කියන ඒ ස්වභාවය. ඒ ස්වභාවය නැරෙනවා ඒකාන්ත වශයෙන්. ඒ නිසා මේ නඩත්තු එකක්වත් ස්ථිර වශයෙන් පවතින මේ වටිනාකම් හැම එකක්ම අයින් වෙනවා. ඒ හැම ඥාතිත්වයක්ම දාලා යනවා. ලෝකයේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් ඒකාකාරීව පවතින්නේ නැහැ කියන ඒ අවබෝධය Taman තුළ අවදි කරගන්න. කය කය මැරෙනවා කියන එකත් වරදක් නෙමෙයි. කය මැරෙනවා කියන එක සීකරන තාපසයා කවදාවත් පිළිගන්නේ නැහැ මම මැරෙනවා කියන එක. කයනේ මැරෙන්නේ. නම මම මැරෙන්නේ නැහැ. එන ප්‍රශ්නයකුත් නෙමෙයි මම ඉන්නවනේ. න කය මැරෙනවා තුල ඒක නිවැරදි. හැබැයි ඒක මාර්ගඵලලාභීෙකුට නම් කය මැරෙනවා කියන එක දැක්කට කමක් නෑ ඒතුව යාට ඒ අවබෝධය තියෙනවා. එහෙම නැතුව කය මැරෙනවා කියන එක තුල අර මම මැරෙන්නේ නැහැ කියලා එයා තුල ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. ඒ ආත්ම විශ්වාසයක් අර මිත්‍යා දෘෂ්ටියක් තමයි. මේ කය මැරෙනවා. නමුත් මේ කය නිසා නිර්මාණය වෙච්ච මම මම මැරෙන්නේ නැහැ. හැබැයි මම මැරෙනවා කියන එක තුල මයත් මැරෙනවා තමයි. මමයි මගේ කයයි ඇස මම දිව මම කන මම ස්පර්ශය මම මේ කියලා මම ඊතාලිට පර මම මම කියන ඒ හැම දෘෂ්ටියක්ම ඒකත් එක්ක මැරෙනවා. මරණානුසතිය මේ ලෝකයේ සියලුම නාම රූප වලින් අපිව නිදහස් කරනවලු. හැබැයි මේ මරණානුසතිය වෙන කෙනෙක්ගෙන් වැදුවට ඒකෙන් නිදහස අපට අම්බ වෙන්නේ නැහැ නිවැරදිව. ඒකට හේතුව තමයි මේ මරණානුසතිය දැකලා තින්නේ බාහිර ලෝකේ. අසුවලා මැරෙනවා, මෙසුවලා මැරෙනවා. අසුවලා හිටියා දැන් නැහැ, එයා මැරිලා. මේ විදිහට මම බාහිර ලෝකයෙන් තමයි දකින්නේ. ඒ නිසා එයා තුලේ මරණානුසතිය වැඩෙන්න තියෙන අවස්ථාව අඩුයි. ගොඩාක් ස්වාමීන් වහන්සේලා පාංශකුල වලට වඩිනවා. අසුවලා මිය පරලෝ ගියා. අසුවල් 10 කයා මිය පරලෝ ගියා. අසුවල් දෙමව්පියන්ගේ ප්‍රිය ශිෂ්‍යයා එහෙම නැත්නම් සිය පුත්‍රය අසුවලා මිය පරලෝ ගියා. මෙන්න මේ විදියට අසුවලාගේ ශිෂ්‍යයාය, මෙසුවලාගේ පුත්‍රයාය, අසුවලාගේ ඥාතියාය, අසුවලාගේ ස්වාමි පුරුෂයාය කියලා කියනවා. එසා එයා මැරිලා මහන්ස කුල ලස්සනට දේශනා කරනවා. හැබැයි කවදාද දවසක මම මේ පෙට්ටියේ ඉන්නවා කියන එක කවදාවත් ඒක කියෙවෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මම මැරෙනවා කියන එක දකින්නේ නැහැ. අසුවලා මැරිලා කියලා දකිනවා. ඒ නිසා පාංශ කුල 500ක් දුන්නා තාම්බුර එතන ඉන්නවා. ආන්දරණ මුකුත් වෙන්නේ නැහැ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මලගෙදරට ආපු සමහර ඉන්නවා. එච්චර තමයි ජීවිතේ මේ අපරාධේ නඩුවකුත් දැම්මනේ මායිම වෙනස් කරලා අඩි දෙකක් කියලා. ඕකනම් ජීවිතේ ඉතින් මොකටද උට මායිම් නෙමෙයි උට ඉඩමම දෙනවම. එයා දකින්නවා ඒක. කොච්චරද ජීවිතය හොඳට හිටියනේ මේ මිනිස්සයා. බලන්න කතා කළා කියන ගම උස්ම ඉර වුණා. ඔය පොඩ්ඩට තමයි අපි නිකන් බොරුවට නඩු කියන්නේ නේද? ඒකට මාර වැඩේනේ. තේරුමක් නැති වැඩක් නේ. අපරාධ බැංකුවේ පොලියෙන්ද අර FD එකක් දාලා තින්නේ. මේ උස්ම ටික ගියාම මොකවත් නැහැ. ඒකත් අරගෙන දාන දෙනවා. බෙදලා දෙනවා. අර එදම කියනවා මායෙන් ඕන්න නඩුව ඉල්ලා අස්සන්න. ඉඩම ගන්නකො ගන්නකො ඉඩම අර මනුස්ස බලන මොකද මේ මනුස්ස මල ගෙදර කියලා ලැබෙයක් නෑ. එතන යා මල ගෙදර මලමිනිය දැකලා නෑ. එයා මැරෙනවා කියන එක දැකලා. ඒ නිසා ගොඩාක් ලෝභයන් අලෝභයන් බවට පත් වෙලා, ද්වේෂයන් අද්වේෂයන් බවට පත් වෙලා, මෝහයන් මුලාවල් තිබුණා නෑ ළඟ. මගේ ඉඩම මගේ ගෙදර මගේ මායි මගේ නෝනා මගේ දරු ඒ ඔක්කොම මුලා ඔක්කොම අමෝහ බවටපත් වෙලා ඔක්කොම නිවැරදි වෙලා එයා එතන මලමිනිය දැකලා නැහැ එයා මැරෙනවා කියන එක දැකලා ලෝකේ තමන් මැරෙනවා කියන එක තමන්ට වැටහෙන තාක්කල් එයාට මලමිනියක් උත්සවයක් ඒකට කියන්නේ අවමංගල උත්සවය කියලා අවමංගල උත්සවයේ සහභාගී වෙලා කාලා දිලා නටනවා එයා මොකද ඒක උත්සවයක් යාට. හැබැයි කවදාද දවසක පෙට්ටියේ ඒ මලමිනිය දකින්නකොට මම මැරෙනවා කියන එක දැක්කොත් එයාට අවමංගල උත්සවයක් නෙමෙයිලු. එයාට මලගයක් දෙදා. එදා යා වාඩිලා කල්පනා කරනවා. මිනිස්සේ කියලා තේ අල්ලන යන්න දෙන්න. ගන්න තේ ටිකක් යනවා මිනිස්සු ඒකාග්‍රතයෙන් මැරෙනවා. වැඩක් නෑ මේවා. වැඩක් නෑ. යාට ඔක්කොම කලකිරිලා. එයා ලෝකේ හැමදේම දකින මේ මිනිස්සු ලක්ෂ දැනගෙන බලගෙන ලිප්ටික් ගන්න ඔක්කොම මැරෙනවා. පුදුමද මේ එක එකටවත් මේක තේරෙන්නේ නැහැ. අර පාන් කකා ඉන්නේ ඒ මනුස්සයාට තේරෙන්නේ නැහැ. තව පාන් කැල්ලක් එනවා මැරෙනවා. මැරෙනවා. හැමෝටම අවමංගල උත්සවයක් ලොස්. අර මනුස්සයාට විතරක් මලගයක් උයයි. ඒ මනුස්සයා මැරෙන්නේ. ඒ මනුස්සයා මැරෙනවා. ඒක එයාට දැනෙලා. එයාට මලගයක් ඒක. අනිත් අය ඔක්කොම උත්සවයට ඇවිල්ලා. ලස්සනට ඇඳගෙන එනවනේ ඔක්කොම කට්ටිය ඇවිල්ලා වාඩි වෙලා ඉතින් හැබැයි තමාර වැඩේ නේද ඊයේ නේද නැති වුනේ. ඉතින් මොනව කරන්නද ඉතින්? ඕක තමයි කියලා ඉතින් කට්ටිය කියනවා දාන්න අදිනවා ඉතින් කට්ටිය. මේ පැත්ත කට්ටිය සාකච්ඡා කරනවා ඉතින් ඉන්නවා ඉතින් කර. ඒක ලන්ට ඒක උත්සවයක්. අවමංගල උත්සවයක්. ඒකාන්ත වශයෙන්ම මම මැරෙනවා කියලා දැක්ක මනුස්සයට ඒක උත්සවයක් නෙමෙයි. එයාට ඒක මලගයක් කියලා. අපි අපේ මරණයයි දකින්න ඕනේ. අසුවලා මැරෙනවද නැද්ද ඒක අදාළ නෑ අපට. හැබැයි මම මැරෙනවා. ඒක මට ගාඩා වගේ විශ්වාසයි. මම මැරෙනවා. අසුවලා වයසට යනවද නැද්ද ඒක අදාළ නෑ. හැබැයි මම වයසට යනවා. මිනිස්සු නිරෝගීමත් ඒක කමන්නේ. හැබැයි මම ලෙඩ වෙනවා. මිනිස්සු නිරෝගීමත් නම් මම මම ලෙඩ වෙනවා. මගේ මරණය, මගේ වයසට යෑම, මගේ ලෙඩවීම මන් තුලින් දැක්කාම එයා සතරමා නිමිති දැකලා තින්නේ සිද්ධාර්ථ කුමාරගේ චරිතෙන් නෙමෙයි. එයා මේ ලෝකේ සතරමා නිමිති දැකලා තින්නේ Taman තුලින්. Tamanගෙන් දකින්න එයා. Taman වයසට යනවා, Taman ලෙඩ වෙනවා, ඒ කාන්ත වශයෙන්ම Taman මැරෙනවා. අද වෙන්න පුළුවන්. අද රැය වෙන්න පුළුවන්. තව පැයකින් වෙන්න පුළුවන්. මරණය ඕනම මොහොතක මා වසඟයට පැමිණෙන්න පුළුවන්. ඒ උරුමය මට ලැබෙන්න පුළුවන් ඕනම මොහොතක. ඒක නිතර සීවෙන නිසා එයා දබර වෙන්නේ කලා කරන්නේ බනින්නේ එයාගේ මාන්නේ නඩත්තු කරන්නේ එයාට වටිනාකම් දෙන්නේ එයා පිළිබඳ එයාට කිසිම අදහසක් නැහැ. අයියා නැරෙනවා. මේ උස්ම ටික යනකම් හිතන අන්න ඕක තමයි මරණ සතිය. ඒ නිසා තමයි මම මැරෙනවා කියන එක නිතරම සී කරන්න කියලා කිව්වේ. තමන් මැරෙන බව තමන්ට වැටෙන්න ඕනේ. ඒකත් එක්ක කයත් මැරෙනවා. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? බලෙන් පුරුදු කරන්න අවශ්‍ය නැහැ. සබ්දයක් ඇහෙනකොටම රූපයක් අපට එන එනවනේ. දැන් වාඩිලා භාවනා යෝගින තාපසේ ළඟ ඉඳලා මිනිස්සු පපඩම් අපනවා. තරස් බරස් ගාලා. ඒ ශබ්ද එනකොට මම පපුඩ මම මේක නම් පපඩම් උන්ට බදලා තියනවාද තෙල් දා. ඒ මතර පපඩම මැහිලා පේනවනේ. ඇත්තටම බලනකොට පපඩම නෙමෙයි ලබන්නේ මේ මිනිස්සයා. සොපින් නුරයක් අරගෙන මෙම පොඩි කරනවා. සිපල මාර මම රැවටුණානේ. අර සද්ද නිසා පපඩමක් නැවුනලු. හැබැයි පපඩම කියන රූපේ ඇත්ත එකක් නෙවෙයි. shopping එකක් වුයි. මම දන්න ආන්දමමක පිටිය. පූසෙක් ළඟට ගිහලා shopping එක පොඩි කරන. පූස කෑ ගන්නවා. ඇයි? පූසට ඉතින් පපඩම් කියලා වගේ. මාත් ඒකෙන් පොඩි සතුටක් ලබනවා. ඒ පූස කලබල කරනවා. එහෙනම් අපිට මොන શબ્දය වුණත් ඒ શબ્දයට සාපේක්ෂව රූපයක් නැවෙනවා. රූපයක් දැක්කාම ඒකට සාපේක්ෂව සිතවිලි පහළ වෙනවා. ඒක තමයි මේ ආයතන වල තියෙන සම්බන්ධතාවය. වර්ණ ගන්ධ රස හෝජා කියන මේ හැම එකක්ම එකට එක සම්බන්ධයි. වර්ණයක් තියෙනවලු ඒකට ගඳකුත් තියෙනවලු. රසයකුත් තියෙනවලු. ස්වභාවයක් ඕජාවකුත් තියෙනවලු ඒකට. මේ හැම එකක්ම එකටලු පවතින්නේ. සතරමා භූතය එක භූතයක් වෙන් කරන්න බැරි බෑ කියලා කියනෝනේ. අතරම එකටලු පවතින්නේ. එහෙනම් එක ආයතනයකට එක ධර්මතාවය ගෝචර වෙනකොට ඒ ගෝචර වෙන ධර්මතාවය තුළ අනිත් භූතියත් සම්බන්ධ වෙලා ඉන්න නිසා අනිත් ආයතන වලටත් යම් යම් දේවල් ගෝචර වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෙමෙයි. එහෙම වැඩිපුර ගෝචර වෙනවනම් වැඩිපුර ගෝචර වෙන එක බලනවා. එහෙම ගෝචර වෙන්නේ නැත්නම් Taman වඩන එක පුරුදු කරන එක දිහා බලනවා. මේකේ හිටියත් අරකේ හිටියත් ඒක ප්‍රශ්නයක් කරගන්න බෑ. බලෙන් එක පුරුදු කරන්න අවශ්‍ය නැහැ. පුරුදු වෙන දේ තුල, වැඩෙන දේ තුල නිවෙන්න දක්ෂ වෙන්න ඕනේ. හැම මොහොතෙම තමන්ගේ නිවීම තමන්ට උරුමයක් වශයෙන් පවතින්න ඕනේ. ඒක කිසිම නාම රූපයකට පැහැර ගන්න, අයින් කරන්න බැරි වෙන්න ඕනේ. ඒක තමයි තපස් ලක්ෂණය. ඒක පුරුදු කරන්න. හොඳයි. උදෑසන සාකච්ඡාව අපි මෙමා කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.